දැන් ඔබේ සිත නිදහස් වෙලා තියෙනවා පිරිසිදු වෙලා තිබෙනවා තැන්පත් වෙලා තිබෙනවා උපේක්ෂක වෙලා තිබෙනවා දැන් අපි ලෝකය පිළිබඳව යථාර්ථය හිතමු විමසමු ලෝකය කියන්නේ කවුරුත් ඇත් දෙක පියාගෙනම ඉන්න ඇත් දෙක අරින්න එපා ලෝකය කියන්නේ කයයි හිතයි දෙකේ එකතුව කය කියන්නේ ඇස කන දිව නාසය කය මන කියන මේ ඉන්ද්‍රිය හයට මේ ඉන්ද්‍රිය හයට අරමුණු වෙනවා රූප වර්ණ රූප සම්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටම්බ රූප ධම්ම රූප එතකොට රූප කියලා කියන්නේ කොමක්ද ධාතු සමූහයක් එකට එකතු වෙලා වේගවත් වෙලා ස්වභාව ධර්මයාගේ පැවැත්මක් පමණයි. එකට එකතු වෙලා තියෙන නිසා අපේ ඉඳුරන්ට ගොදුරු වෙලා තියෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. නමුත් රූපයාගේ ස්වභාවය මොකද්ද? පැවැත්මක් පමණයි. පැවැත්ම කියන්නේ චලනය, වේගය, වෙනස් වෙන සුළු බව. එහෙමනම් ඇස කියන්නේ රූපයක්, වර්ණ රූපයක්, රූපයක් මේ රූප දෙක ඇති වෙනකොට විඥාණය හට ගන්නවා. රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා. එහෙමනම් රූප අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ සාපේක්ෂ කරගෙන විඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. විඥාණය ඇති වෙනකොට සිතිවිලි ඇති වෙනවා. විඥාණය නැති වෙනකොට සිතිවිලි නැති වෙනවා. මොනවාද ඇති වෙන සිතිවිලි? පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකා. මෙන්න මේ විඥාන නාම රූප තමයි ලෝකය කියලා කියන්නේ. එහෙමනම් මෙන්න ලෝකයේ යථාර්ථය ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි බලන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කන අනිත්‍යයි දුකයි අනාත්මයි ශබ්ද රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාය අනිත්‍යයි දුකයි අනාත්මයි අසන සිත අනිත්‍යයි දුකයි අනාත්මයි නාසය අනිත්‍යයි Africa අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි ස්පර්ශ කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි මන අනිත්‍යයි දුකයි අනාත්මයි ධම්ම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි මනෝ විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි මනෝ විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි බල මිනී කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි යථාර්ථය කුමක්ද කියලා මෙතනින් අවබෝධ කරගත්තා. කොහොමද හිතක් හටගන්නේ? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනවා. එතකොට විඥාන ධාතුව හටගන්නවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන සිටිවිලි පහක් සමග. ඒ සිටිවිලි සම්මෝහයේ ක්‍රියාකාරීත්වය තමයි ඊට කියලා කියන්නේ. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන අවත්තුකා ඒකුප්පාද එක තමයි හටගන්නේ මොනවද විඥානයත් සමග සිටිවිලි හටගන්නවා එකම අරමුණක තමයි පවතින්නේ ඒකාලම්බන නිරෝධ ඒකුප්පාද නිරෝධයි නැති වෙන්නේත් එක තමයි හටගන්නෙත් එකට නැති වෙන්නෙත් එකට මොනවද විඥාන නාම රූපයි ඒකාලම්බන වත්තුකා එකම අරමුණක් අරගෙන තමයි පවතින්නේ. ඒකාලම්බන අවත්තුකා කියලා කියන්නේ වස්තුවක් නෙමෙයි. නාමයක් නෙමෙයි. රූපයක් නෙමෙයි. ධාතුවක් නෙමෙයි. හිත කියන්නේ රූපයක් කිව්වොත් වැරදි. හිත කියන්නේ නාමයක් කිව්වත් වැරදි. හිත කියන්නේ යම්කිසි වස්තුවක් කිව්වත් වැරදි. ධාතුවක් කිව්වත් වැරදි. හිත කියන්නේ මොකද්ද? ලෝකේ ක්‍රියාකාරීත්වයටයි හිත කියන්නේ. මේ හිත සකස් වෙන්නේ විඥානයේ හටගත්ත තැන. විඥානයේ හටගන්නේ දෙකක් එකතු වෙනකොට. ඒ දෙක තමයි ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. එකතු වෙනකොටම ආධ්‍යාත්මික රූපය උපකරණයක් කොටගෙන බාහිර රූපය තුළ විඥාන ධාතුව හට ගන්නවා. ඒ කියන්නේ මේ බාහිර රූප පිළිබඳව හඳුනා ගැනීම මාත්‍රයක් හට ගන්නවා. ඒ හඳුනා ගැනීම මාත්‍රයේ තියෙන විඥානයේ තුල නෙමෙයි සංඥාව තුල. සංඥාවෙන් තොරව විඥාණයෙන් හටගන්න බෑ. විඥාන, පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාර මේවා එකටමයි ඒකෝපාද කියන්නේ එකටමයි හටගන්නේ පහම. නිරෝධාච එකටම නිරුද්ධ වෙනවා. විඥානේ ඇති වෙනකොට නාමය ඇති වෙනවා, විඥානේ නැති වෙනකොට නාම නැති වෙනවා. රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා එහෙනම් මේක තනීතර වේගයක් පමණයි. රූපය කිව්වත් වැරදි, සිතක් කියන්නේ රූපයක් කිව්වත් වැරදි, නාමයක් කිව්වත් වැරදි, විඥානය කිව්වත් වැරදි. සිත කියලා කියන්නේ සිතවිලි සමූහයක ක්‍රියාකාරීත්වය. චේතනාව. චේතනාව කිව්වත් උගාත්‍රයට දික්ට වෙනවා. චේතනාම් වික්‍රේ කම්මං වදාම කියනනේ තියෙන්නේ. ඒ චේතනාවට ක්‍රියාත්මක වෙන්නේ හටගන්න බෑ රූප නැතුව. විඥානේ නැතුව. නාම රූප දෙකම තියෙන්න ඕනේ. විඥානීයට හටගන්න නාම රූප දෙකම තියෙන්න ඕනේ. නාම රූප වලට පවතින්න බෑ විඥානය නැතුව. ඒතර මේ හඳුනා ගැනීම මාත්‍රයක් කියලා කිව්වේ මේක තේරුම් ගන්න පහසු වෙන්නයි. හඳුනා ගැනීම මාත්‍රය කියන්නේ සංඥාව කියන එක සංඥාව විඥානයේ තුල නැහැ. විඥානයේ සමග හටගන්න ඒවා. පස්ස වේදනා සංඥා චේතනා හටගන්නේ විඥානයේ සමග. විඥානය තුල මොකෝවක්ම නැහැ. ඊටාම පිරිසිදුයි. නාමත් නැහැ රූපත් නැහැ. හැබැයි නාම රූප නැතුව විඥානයට හටගන්නත් බෑ. තේරුණේ? එතකොට දැන් මෙතන සිතක ව්‍යුහය පිළිබඳව ඔය කට්ටියට දැම්මම යම්කිසි සංඥාවක් දුන්නා. මොකද්ද මේ සිතේ ව්‍යුහය කියන්නේ? ආධ්‍යාත්මික රූපයයි, බාහිර රූපයයි, විඥාන ධාතුවයි නාම ධර්ම පහයි. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොටම විඥානය හට ගන්නවා සිතුවිලි පහක් සමග. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. ඒ ක්‍රියාකාරීත්වය තමයි සිත කියලා කියන්නේ. දකින්න හම්බ වෙන්නේ ක්‍රියාවක් හටගන්නේ සිතක්. දෙයට ඔබ මතක තියාගත්තාම ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි දෙක එකට එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා සිතුවිලි පහක් සමග. ඒ සිතුවිලි පහේ චේතනාව වැඩ කරනකොට දකින්න හම් වෙන්නේ ක්‍රියාවක්. චේතනාවට වැඩ කරන්න බෑ පස්ස වේදනා සංඥා නැතුව. ස්පර්ශ වෙන්න ඕනේ. මානසිකාරයෙන් යොමු කරවන්න ඕනේ. ඒ පිළිබඳව ඇලීම ගැටීම නැත්තම් කැමැත්ත කැමැත්ත ප්‍රකාශ වෙන්න ඕනේ. ඊළඟට හඳුනා ගන්න ඕනේ. හඳුනාගත්තයන් පස්සේ තමයි වැඩ කරන්නේ. චේතනාව කියලා කියන්නේ ආධ්‍යාත්මික රූප ක්‍රියාත්මක වීම කියන එකයි. එතකොට ක්‍රියාත්මක වෙන්නේ හඳුනා ගැනීමට අනුව. හඳුනාගත්තේ සද්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන. හඳුනාගත්තේ ගන්ධ රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ නාසය. ආන්ගේ ආධ්‍යාත්මික රූප හයෙන් එකක් ක්‍රියාත්මක වෙනවා. ඒවා ක්‍රියාත්මක වෙන්න නම් විඥානේ හට ගන්න ඕනේ. නාම හට ගන්න ඕනේ. එතකොට ඔන්නෝග තමයි සිතේ සැකිල්ල. තේරුණා නේද? රූප විඥාන නාම විඥාන නාම රූප විඥාන නාම රූපයගේ පැවැත්මක් හිත කියලා කියන්නේ. ඒක පවතිනවා. පවතිනවා කියලා කියන්නේ අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මේක වටිනා දෙයක් නෙමෙයි. මගේ කිය ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ. හිත අල්ලන්න බෑ. හිත හටගන්න ආකාරය තමයි මම ඔය කිව්වේ ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි සම්බන්ධීකරණය වෙනකොටම සත්වයා තුල තමයි හිත හටගන්නේ. බාහිර රූප තුල නෙමෙයි සත්වයා තුල. ඔය හිත තියෙන්නේ කොහෙද කියලා අහුවොත් මොකද කියන්නේ? ඔව් මෝඩ ප්‍රශ්න අහන්න එපා කියන්න. හිත තියෙන්නේ කොහෙද කියලා අහුවොත් මෝඩ ප්‍රශ්න අහන්න එපා කියන්න එච්චරයි. මේක ඇති වෙලා නැති වෙනවා කිව්වත් වැරදි. ඇති වෙනකොටම නැති වෙනවා. ඇති වෙනකොටම නැති වෙනවා කියන්නේ වේගයක් පමණයි. ඒ සිතේ වේගය පිළිබඳව මම එදා මම හිතන්නේ මතක් කළා නේද? සිතේ වේගය පිළිබඳව කිව්වා නේද? අර 1000ක් දෙනා තියලකට වෙලා අඩ කවයක් අරගෙන කිව්වා නේද? ඔව්. ඉතින් ඔන්න ඕකයි. පවතිනවා කියන්නේ ඕක තමයි. රූපයාගේ වේගයේ යම් තාක්ද විඥානියාගේ වේගයත් ඒට සමානයි. මොකද රූපය ඇති වෙනකොට තමයි විඥානය ඇති වෙන්නේ. විඥානියාගේ වේගය යම් තාක්ද නාමයාගේ වේගයත් ඒ තාක්මයි. විඥානය ඇති වෙනකොට නාම ඇති වෙනවා. විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා. රූප ඇති වෙනකොට නේ දෙකක් එකතු වෙන්නේ. රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා. රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. එතකොට රූප කොච්චර වේගයෙන් නැති වෙනවද කියන එක පිළිබඳව අපි පරීක්ෂා කරලා සාකච්ඡා කරලා තියෙන්නේ දැන්. තේරුණා නේද? නූතන විද්‍යාවට අනුව බලනකොට ඒගොල්ලෝ කියනවා තත්පරයකට 1.23ක වේගයෙන් මේ රූප ভাইබ්‍රේට් වෙනවායි කියලා. මෝෂන් චලනය වෙනස් වෙන සුළු බව. එහෙමනම් ඒ වේගයෙන්ම විඥානියත් ඒකවත් වෙන්න ඕනේ. ඒ වේගයෙන්ම නාමත් ඒකවත් වෙන්න ඕනේ. මෙන්න මේක තමයි පවතිනවා කියලා කියන්නේ. කම්මස්ස කාරකෝ නැත්ති ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. විඳීමක් ඇත විඳින්නෙක් නැත. නම් මොකක්ද මේ තියෙන්නේ? සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ ධර්මයාගේ පැවැත්ම පමණයි. ඒ සේවන් සම්මදස්සන මෙන්න මේක අවබෝධ කර ගැනීම තමයි සම්මදස්සනය කියලා කියන්නේ. සම්මා ඥානය කියන්නේ ඒක. සම්මා දිට්ඨිය කියලා මුල් අවස්ථාවේදී කියනවා. ඒක ඉතින් ගැඹුරු වෙලා ඝාට ඝාට යන්න යන්න සම්මා ඥානය කියන තැනට යනවා. වේගය එන්න ඒක දේ වේග වේගයේ දකින්න තමයි මම මේ කම්ප්‍රාණ දුන්නේ. දැන් මේගොල්ලෝ මේක තනියෙන් මං ගියසලෙත් මේක කරන්නයි කිව්වා. මේසෙත් කරන්න. මොකවන්නේ මේ හරි ලේසියි මේක. ඇස, රූපය, චක්කු විඥානය, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. කන, ශබ්ද රූපය, සෝත විඥානය, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. දැන් ඕකෙන් කියන්නේ මොකද? හිතක ව්‍යෝහය පෙන්වන්නේ. කනයි ශබ්ද රූපයයි එකතු වෙනකොට විඥාන ධාතු හට ගන්නවා සිටිවිලි පහක් සමග. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. එහි ක්‍රියාකාරීත්වයේ අවසාන වෙනකොට අපිට දකින්න හම් වෙන්නේ මොකද්ද? ක්‍රියාවක්. හටගන්නේ මොකද්ද? සිතක්. ආම්බන්නකෝ සිතේ ව්‍යෝහය කියන එක ඕන් දැන් හොඳට ඇතුළත තැම්පත් වෙනවා. ව්‍යෝහය කියන්නේ සැකිල්ල කියන එක. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි නාම ධර්ම කායයි. ඒ යථාර්ථය තමයි ඊළඟට අපි බැලුවේ. කොහොමද බැලුවේ? කන්න අනිත්‍යයි දුකයි අනාත්මයි. ශබ්ද රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. සෝත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි. සෝත විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි. හරි නේද? දැන් ඔය මම එකයි කියන්නේ ඔයගොල්ලෝ අනිත් හරිය කියන්න ඕනේ. කන ශබ්ද රූපය සෝත විඥානය සෝත විඥානයේ සමග හටගන්නා වූ පස්සය වේදනාව සංඥාව චේතනාව මනසිකාරය අන්න හරි. ආන්නේ විදිහට දැන් ඔයගොල්ලෝ මං කියෝක කියන්න ඕනේ. ආ ඔයගොල්ලෝ කියන්න කන්න කියන්න. අනිත්‍යයි. ආ දැන් අනිත්‍ය කියන්නේ මට. ඒ වගේ. ඔයගොල්ලෝ කන්න අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි බලන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි දැන් මට වගේ මේ කට්ටියට පුළුවන් මේ වැඩේ කරන්න අන්න ඒකයි පුළුවන් කාර්යම ඇති කරලා දුන්නේ හැබැයි පුළුවන් කාර්යකම් ඇති කරගත්තර කමන්නේ කියන දේ අහන්න ඕනේ ළමයි හදාගන්න ඕනේ Tamanට ඕන හැටියට තේරුණා නේද ළමයි හදන්න කියලා තියෙන කොහමද සරුංගල් වදිනවා වගේ. ළමයින්ට ඉහළට යන්න ඉඩ දෙන්න ඕනේ. ඒ කියන්නේ දියුණු වෙන්න ඉඩ දෙන්න ඕනේ. නූල අපේ තියා ගන්න ඕනේ. වැරදි මාර්ගයේ ගියොත් ඇදලා ගන්නවා. එහෙමයි කියලා තියෙන ළමයි හදන්න කියලා තියෙන සරුංගල් අරිනවා කියලා. අනේ වන්ද මන්න ළමයි හදලත් නැහැ කට්ටිය තමයි හදලා තියෙන්නේ. එහෙමද හැදුවේ? සරුංගල් අරිනවා කියලා. ඒක තමයි. ඒ සමගලයට අපි ඉහළ යන්න වෙනවනේ. ඉහළ යන්න ළමයින්ට ඉහළ යන්න ඉඩ දෙන්න ඕනේ. හොඳට උගන්වන්න ඕනේ. Tamanට වඩා ඉහළින් යවන්න ඕනේ. ඉහළින් යවලා වැරදි පැත්තකට හැරුණොත් පටක් ගලා එබල ගන්න නූල අතේ තියාගන්න ඕනේ. ආන් එහෙමයි තරංගල නරින්නේ. තේරුණේ? තරංගලේ හොඳට වැඩ කරනවා නම් උඩ ආයේ අදින්න ඕනේ ඔය වැඩ කරපුවා. නොමග යන්න ගියොත් තමයි ඇදලා ගන්න ඕනේ. ඒක තමයි. හොඳයි. එහෙමනම් අපි දැන් සිත පිළිබඳව ඉතාම හොඳින් පැහැදිලි කරගත්තා. මේ මේ ගමතහනේ හොඳට අවබෝධ වෙනවා සිත පිළිබඳව. හිතේ ව්‍යුහය සැකැස්ම. ඊළාට යථාර්ථය. අනිත්‍යයට පෑනක්මයි. සිතක් කිව්වත් එකයි ලෝකේ කිව්වත් එකයි. නේද? සිතක් කිව්වත් එකයි ලෝකේ කිව්වත් එකයි. දැන් සිතට අපි නම් ගොඩාක් පෑගත්තා. සිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය. පැහැදිලි නේද? මොකද අවිඥානික සවිඥානික කියලා දෙකක් තියෙනවා ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ සවිඥානිකත්වයේ තුල සවිඥානිකත්වයේ තියෙන්නේ හිත තුල හිත තුල එහෙනම් සවිඥානික කිව්වත් එකයි ලෝකයේ කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි ක්‍රියාකාරීත්වයේ කිව්වත් එකයි සවිඥානිකත්වය ඒතර හිතක් කියන්නේ ක්‍රියාවක් හිතක් කියන්නේ මොකද්ද ක්‍රියාවක් මේ තියෙන්නේ හිතක් හිතක් හිතා හිතා පැහැදිලි නේද? ආයි මේකට විරුද්ධව කතා කරන්න කාටවත් බෑ. හිත කියන්නේ මන කිව්වොත් එහෙම අපි ඒක භංග කරලා දානවා දැන්. මන කියන්නේ හිත නෙමෙයි කියලා. මන කියන්නේ මොකද්ද? රූපයක්. මන කියන්නේ රූපයක්. හිත කියන්නේ විඥානය කියලා කිව්වොත් බොරුවක් ඒක. විඥානය කියන්නේ ධාතුවක්. විඥානය කියන්නේ ධාතුවක්. මන කියන්නේ රූපයක්. හිත කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාකාරීත්වයටයි හිත කියන්නේ. ඇයි එහෙම කියන්නේ? හිතක් නැතුව මොකොත් කරන්න බෑ නේද? හිත ඉවත් වෙලා ගිය තැන තියෙන්නේ මල කඳක් විතරයි. එතන මොකොම කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. අපි හොල්ලන්න බැරි වෙන්න දැන් උත්තර හොයාගෙන තියෙන්නේ. හිත කියලා කියන්නේ මොකද්ද? නිකම්ම කතා කරන්න බෑ ලෝකේ. ලෝකයේ ක්‍රියාකාරීත්වය හිත කියන්නේ. හිතක් කියන්නේ ක්‍රියාවක්. ඒතර මේ හිත හටගන්නේ කෙසේද කියලත් අපි දැන් සාකච්ඡා කළා. අමතහන් වලිනුත් ඒක ඇතුල් කරගත්තා. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොටම විඥාන ධාතු හට ගන්නවා සිටිවිලි පහක් සමග. ඒ සිටිවිලි පහේ ක්‍රියාකාරීත්වය තමයි හිත කියන්නේ. විඥාණයට හිත කිව්වොත් වැරදි. කනට හිත කිව්වත් වැරදි. ශබ්දයට හිත කිව්වත් වැරදි. සෝත විඥාණයට හිත කිව්වත් වැරදි. එතකොට මේ කනේ ක්‍රියාකාරීත්වය තියෙනවනේ. අන්න ඒක තමයි තියෙන්නේ. අන්න හිත. කනේ ක්‍රියාකාරීත්වය. මේ කන ක්‍රියාත්මක වෙන්න නම් චේතනාව වැඩ කරන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ. ශබ්ද රූපයක් කියලා හඳුනාගත්ත හැටි වැඩ කරන්නේ කන. හඳුනා ගැනීමට අනුව තමයි චේතනාව වැඩ කරන්නේ. තේරුණා නේද? ගන්ධ රූපයක් කියලා හඳුනාගත්තා නම් වැඩ කරන්නේ නාසය. රස රූපයක් කියලා නම් හඳුනාගත්තේ දිව වැඩ කරනවා. ආන්ගේ ක්‍රියාකාරීත්වයට තමයි හිත කියලා කියන්නේ. ඉතින් අහන හිත, බලන හිත, රස විඳින හිත කිය කියා ඉන්නවා. ඉතින් අපි අහනවා, දකිනවා, බලනවා, මම අසමි, ඔබ අපි අසමු කිව්වොත් වැරදි. ඇයි? මේකේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වීමේදී අපි පැහැදිලිව දැක්ක කර්තෘ කෙනෙක් නැහැ. මම කරනවා නෙමෙයි, මමෙක් නැහැ. හතෙක් පුද්ගලයෙක් නැහැ, දෙවියෙක් නැහැ, බ්‍රහ්මයෙක් නැහැ. ස්වභාව ධර්මයාගේ පැවැත්මක් පමණයි මෙතන තියෙන්නේ. ස්වභාව ධර්මයාගේ පැවැත්මක්. රූප කියලා කියන්නේ ස්වභාව ධර්මයාගේ පැවැත්මක්. ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා. එකතු වෙලා තියෙන නිසා ඉදරන්ට ගොදුරු වෙනවා වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. මේ රූප සකස් වීම ස්වභාව ධර්මයක්. සකස් වෙනවා කරනව නෙමෙයි. ඒතකොට රූප දෙකක් එකතු වීම ස්වභාව ධර්මයක්. එකතු වෙනකොට විඥානයේ හට ගැනීම ස්වභාව ධර්මයක්. විඥානයේ සමග නාම හට ගැනීම ස්වභාව ධර්මයක්. කොහෙන්වත් ගිනත් අලවනවා නෙමෙයි පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීම. මොනවද ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි. බලන්න මේක වෙන්න මේපාය නේද? ඊට පස්සේ වේදනාව කියලා කියන්නේ ස්පර්ශ විලා තියෙන බාහිර රූපයට ඇලීම හෝ ගැටීම. අප ගැන කතා කරනකොට නේද? රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කරනකොට ඇලීම ගැටීම නැහැ. එතන තියෙන්නේ වේදනාවේ තියෙන්නේ කැමැති අකමැති බව පමණයි රහතන් වහන්සේලා. ඇලීලා ගැටිලා නැහැ. සංඥාව කියන්නේ හඳුනා ගැනීම, චේතනාව කියන්නේ හඳුනා ගැනීමට අනුව ක්‍රියාත්මක වීම. හඳුනාගත්තේ සද්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන. ඔන්න අහන හිත. ස්වභාව ධර්මයාගේ පැවැත්මක් නේද? කරන්නෙක් ඉන්නවද? නෑ. සුද්ධ ධම්මා පවත්තන්ති. අසන මමෙක් නෑ. අසන අපි කියලා කෙනෙක් නෑ. අසන සතෙක් නෑ. අසන පුද්ගලයෙක් නෑ. තේරුණේ? අසන මමෙක් නැහැ, අසන පුද්ගලයෙක් නැහැ, අසන සතෙක් නැහැ. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? ස්වභාව ධර්මයාගේ පැවැත්මක් පමණයි. මෙන්න මේ දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. චිත්තානුපස්සනාවට අනුව සත්‍යය දකින්නවා කියන්නේ ඒකයි. සති ප ဋ ාණ චිත්ත අනුපස්සනාව. සම්මා සතිය පිහිටව ගන්නවා හිතට හිතට අනුව ඇත්ත දකිනවා. මොකද්ද ඇත්ත? සතේ පුද්ගලයෙක් මමෙක් නැති බව ඇත්තයි. ලෝකය කියලා කියන්නේ ස්වභාව ධර්මයාගේ පැවැත්මක් පමණයි. ඒ ලෝකයේ තුල කරන්නේක් නැහැ. සතෙක් නැහැ. කරුතුලෝ කෙනෙක් නැහැ. ස්වභාව ධර්මයාගේ පැවැත්මක්. ක්‍රියාවක් ඇත කරන්නේක් නැත. විඳීමක් ඇත විඳින්නෙක් නැත. සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ ධර්මයාගේ පැවැත්මක් තියෙන. මේක හොඳට තේරුම් ගත්තාම මමත්වයේ කඩාගෙන වැටෙනවා. ඒවා තමයි අවශ්‍ය වෙන්නේ. ආත්ම දිට්ඨිය සත්පුද්ගල සංඥාව දෙදරුම් කරනවා. තේරුණා නේද? ඒ සකස් වන්නා වූ සිතත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ හිත ඇතුලේ මොන ලෝකෙම තියෙනව නේද? ආනිත්‍යයි. අන්න හිත කියන්නේ මොකක්ද කියලා දැන් අපි තේරුම් ගත්තා. අනිත්‍ය, දුකයි, අනාත්මයි. විඥාන නාම රූපයගේ සංකලනයක් හිත කියලා කියන්නේ. ඒක ඇතුලේ පරිස්සාර කරලා බැලුවා පංච උපාදානස්කන්ධේ පවතිනව නේද? හිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධේ කිව්වත් එකයි. තේරුණේ? හිතක් කිව්වත් එකයි විඥාන නාම රූප කිව්වත් එකයි. මෙන්න මේ හොඳට තේරුම් කරගන්න ඕනේ. හිතක් කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයගේ පැවැත්මක් කියලා කියනවනේ. ඔයගොල්ලෝ ඔප්පු කරලා පෙන්වන්න ඕනේ හැබැයි. නැත්නම් බෑ. මේ හිත තුළ පංච උපාදානස්කන්ධය පවතින බව ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. කොහොමද ඔප්පු කරලා පෙන්වන්නේ? රූප ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. වේදනා මේ හිත ඇතුලේ තියෙනවා වේදනාව නේද? වේදනාව තියෙනවා මේ දැන් බලන හිත තුළ තියෙනවා ඒ ස්පර්ශලා තියෙන බාහිර රූපය පිළිබඳව වේදනාවක් තියෙනවා. සංඥාව තියෙනවා හඳුනා ගැනීමක් තියෙනවා. සංඥාවට අනුව ක්‍රියාත්මක වීමක් තියෙනවා. තේරුණේ? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තියෙනවා ඔක ඇතුලේ. ඕනෙම හිතක් ඇතුලේ තියෙනවා. එතකොට හිතක් කියන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. රහතන් වහන්සේගේ හිත උපාදානයට යන්නේ නැහැ. ඒකට කියන පංචස්කන්ධය කියනවා. එතකොට සාමාන්‍ය ජනතාවගේ හිත ඇති වෙනකොටම උපාදානයට ගිහිල්ලා තමයි ඇති වෙන්නේ. මොකද කෙලෙස් ගොඩක් ඇතුලෙන් නැෙන්නේ නේද? අවිද්‍යාව ආත්මදිත්‍ය හරහා එන්නේ මේක. මඩ ගොඩක් ඇතුලෙන් මට ගාගෙන තමයි එන්නේ ආයේ. තේරුණේ? පවස්සන විඳන් වික්කවේ චිත්තං. මානමේ සිත ප්‍රබාස්වරයි. සිත ප්‍රබාස්වරයි. ඒක ප්‍රත්‍යඥා සම්බන්ධව මේ අපිරිසිදු වෙලා ඉන්නේ. උඩට එනකොටම අපිරිසිදු වෙලා ඉන්නේ. රහතන් වහන්සේ සම්බන්ධව අපිරිසිදු වෙන්නේ නැහැ. එච්චරයි. සිත ප්‍රබාස්වරයි. ආගන්තුකව පැමිණෙන්නා වූ කෙලෙස් වලින් තමයි අපිරිසිදු වෙන්නේ. මේ ආගන්තුකව පැමිණෙන කෙලෙස් තමයි ආත්ම දිට්ඨිය, තණ්හාව, උපාදානය, ඕවා තමයි කෙලෙස්. අවිද්‍යාව, ආත්ම දිට්ඨිය, සක්කාය දිට්ඨිය, තණ්හාව ඕවා තමයි කෙලෙස් කියලා කියන්නේ. එතකොට මේ කෙලෙස් ගොඩක් අස්සෙන් එළියට එන්නෙම අපිරිසිදු වෙලා. පිරිසිදු වෙලා ඇවිදින්න පස්සේ අපිරිසිදු වෙනවා කියොත් වැරදි ඈ. දැන් රහතන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා නැතිෙන්නේ මට නෑ. මට නෑ. පිරිසිදු භාවය තුන හට ගන්නවා. හට ගන්න තැන මේක නැති වෙලා යනවා. භවයට යන්නේ නැහැ. අපේ හිත අට ගන්න දෙනු නැති වෙන එක ඇත්ත. ඒ වුණාට භවයට යන සකස් වෙලා තමයි ඒක නැති වෙන්නේ. භවයට යන සකස් වෙනවා. ඒකයි පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය අතර වෙනස. ඒකට ලෝකය කියලා කියන්නේ මොකේද? පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධයට ලෝකය කියන්න පුළුවන්ද? අන්න හරි. එතන තේරුම් ගත්තා නම් හරි. පංචස්කන්ධයට ලෝකය කියන්න බෑ. පංචස්කන්ධයේ ලෝකයෙන් උත්තරයි. ලෝකෝත්තර සිත් කියලා කියන්නේ රහතන් රහතුන්ට ඇති වෙන සිත්. එතන තමයි පංචස්කන්ධය. ලෝකයේ කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. තේරුණේ? මම අර කිව්වේ මොකද මම මෙච්චර මේ ගැන කියන්න හේතුව අද මහා උගත්තු පවා මේ සිත නිට්ටයයි කියන මතේ පිටගෙන ඉන්නේ මොන කර්මයක්ද වන්ද සිත නිට්ටයයි පිරිසුදුයි ප්‍රබාස්තරයි ඔය මතේ ඉන්නේ සිත අනිත්‍යයි හැබැයි සිත අනිත්‍ය වුණාට රහතන් වහන්සේ සම්බන්ධව පිරිසිදුයි. කොච්චර පිරිසිදු වුණත් ඇති වෙනකොටම නැති වෙනවා. මේක මහ පුදුම දෙයක් වෙලා තියෙන්නේ. ඒ සංකල්පනේ කියන්නේ සිත පිරිසිදුයිලු පස්සේ අපිරිසිදු වෙනවා. ඕක අපි ධර්මකාරය වුණා මාසවත් විදිහටමයි කියන්නේ. පිරිසිදුිත කියන්නේ භවාංග හිත පිරිසිදුයිලු. භවාංග හිත පිරිසිදුයිලු ළමයා උපදිනකොටම පිරිසිදුයිලු. අම්මගේ තනේ තනේට කට තියෙනකොට අපිරිසිදු වෙනවා. අනේ තමයි මේ මහා ලාමක අදහස්නේ. ඈ එහෙනම් ඉතින් තනියට කට තියන්න ඉස්සෙල්ලා බඩේදී මරලා දෙන්න නම් ඉවරයි. රහත් ආයෙ උපදින්නේ නැහැ. සකලක්ලේශම් වෙන්නේ නැහැ. ඈ එළියට ආයෙ එළියට આવොත් නෑ තනියට කට තියන්නේ. ඈතුළේදීම ඉවර කරලා දාපුවා ඉවරයි. බලන්නකො මොනතරම් මහා ලාමක අදහස්ද කියලා. භවාංග භවාංගය කියන්නේ මොකද්ද? භවයේහි අංගයක් වුණා කියන එක. භවයේ අංගයක් වෙන්න මොනවද ඕන කරන්නේ? අවිද්‍යාව, ආත්ම දිට්ඨිය, තණ්හාව, උපාදානය, භවය. කන්නකො කොච්චර කෙලෙස් ගොඩක්ද නේද? ඉතින් ඕක තේරුම් ගන්න බැරි මොකද? කන්නේ මන්දන්නේ. ප්‍රභාසර හිත කියන එකත් මේ හටගන්නකොට ප්‍රභාස්වර නැහැ සාමාන්‍ය ජනතාවට. හටගන්නේ අපිරිසිදු වෙලාමයි හටගන්නේ. ඒක පිරිසිදු කරගන්න එක තමයි බුදුදහමෙන් උගන්වන්නේ. පිරිසිදු කරගන්න එක. පිරිසිදු කරගත්තයන් පස්සේ අපිරිසිදු වෙන්නේ නැහැ ආයේ. පිරිසිදු කරගන්නලා අවිද්‍යාව නැති කරගන්න ඕනේ. යථාර්ථය දකින්න ඕනේ. එතකොට තණ්හාව නැති වෙනවා, උපාදානය නැති වෙනවා, භවයට යන්නේ නැහැ ආයේ. ඒ සඳහා තමයි සබ්බ පාපස්ස අකරණම් වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා වෙන්න ඕනේ. එතකොට සචිත්ත පරියෝධපණය වෙනවා. සචිත්ත පරියෝධපණය කියන්නේ සිත පිරිසිදු කර ගැනීම. පරියෝධපේද කියලා කියන්නේ සිත দমনය කිරීම නෙමෙයි ඈ. ඕකට සමහරව අර්ථකථනය කරනවා හිත দমনය කර ගන්නවා කියලා. দমনය කර ගැනීමක් නෙමෙයි. පරියෝධපේද කියන්නේ මතු කර ගන්නවා, පිරිසිදු කර ගන්නවා. සචිත්ත පරියෝධපණය. තේරුණා නේද? එතකොට මේ සත්‍චිත්ත කියලා කියන්නේ පිරිසිදු හිත. උඩට එන්නෙම අපිරිසිදු වෙලා. ඒක පිරිසිදු කරගන්න නම් මොකද කරන්න ඕනේ? සබ්බ පාපස්ස අකරණම් වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා වෙන්න ඕනේ. පාපයන්ගෙන් අයින් වෙලා කුසල් දහම් වඩ아가න ඉදිරියට යන්න ඕනේ. එතකොට සිතක් කියන්නේ කොහොමද? කියන ප්‍රශ්නෙට උත්තර තමයි මම මේ හොයලා දෙන්නේ. සිතක් කියන්නේ වංගෙඩියක් කිව්වත් මට කවන්නේ නැහැ. හැබැයි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඔප්පු කරලා පෙන්වන්න බැයි නම් කියන්නත් එපා. එච්චරයි. හ්ම්. සිතක් කියන්නේ මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අනංගු ධර්මතාවය. මම කියනවා. ඔප්පු කරලා පෙන්නනවා මම කියලා ඉවරලා. නිකන් ඉන්නේ නැහැ. මනෝ බුද්ධංගම ධම්මා. මනෝ බුද්ධංගම ධම්මා. මන පූර්වාංග වෙන්නේ පූර්වාංගම වෙන්නේ මොකේද? හිතට. මන පූර්වාංගම වෙන්නේ හිතට. දැන් ඇසෙන් කයෙන් දිවෙන් නාසයෙන් කයෙන් ඇති වෙන සිත්වලටත් මානසිකාරය ඕනේ. මානසිකාරය කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වයනේ. ඊළඟට අනික් හැම දෙයකටම දැන් මේ ඔක්කොම මනෙන් කරන්නේ. ඔක්කොම මනෙන් හිටගන්නේ ඈ මේ වතුර ටික බොන්නේ කක්කො මේ කෝප්පේ කට ළඟට අරන් යන්නේත් මන. හරි. වතුර ටික ගිහින්නෙත් මනේ. ඇයි? වතුර ටික වතුර ටික කටලකට කටල ගන්න ඕනේ. අනාගත ධම්ම රූපයක්. ඒකවල කෝප්පෙ මෙතෙන් ආරයි යන්න ඕනේ. අනාගත ධම්ම රූපයක්. ඒකවල වතුර ටික ගිලින්න ඕනේ. අනාගත ධම්ම රූපයක්. ධම්ම රූපේ ඉන්නේ මොකේද? මනට එන්නේ. මනෝ විඥානිය හට ගන්නවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර සමග එහි චේතනා වැඩ කරනකොට ඔන්න ගන්නවා ඔය. ගිලිනවා ඔක්කොම කරනවා. වැඩ පහයි කරන්නේ මානසිකාරය කියන්නේ මේ කියන්නේ මේ අසකන දිවනාසය කය කියන උපකරණ පහෙන් වැඩ පහයි කරන්නේ. අනික් හැම දෙයක්ම කරන්නේ මන උපකරණයක් වෙලා. ආන් ඒකයි මනෝ පුබ්බංගම ධම්මා කියලා කියන්නේ. එතකොට මනෝ පුබ්බංගම ධම්මා. එතකොට මොන මොකේද මේ මනස පූර්වාංගම වෙන්නේ? හිතට. එහෙනම් ධම්මා කියන්නේ මොකද්ද? හිත. ධම්මා කියන්නේ හිත. මේ හිත තුළ ඔක්කොම තියෙනවා. ධම්මා කියන එක ඇතුළේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඕකේ තියෙනවා ධම්ම අසත් ධම්ම කියලා දෙකක්. සත් ධම්ම කියලා කියන්නේ පිරිසිදු හිත, රහතන් වහන්සේගේ හිත. අසත් ධම්ම කියලා කියන්නේ අපිරිසිදු හිත, පංච උපාදානස්කන්ධය. අසත් ධම්ම කියන්නේ. ධම්ම කියන්නේ පංචස්කන්ධය. මේ දෙකම හටගත්ත දේවල්. තේරුණා නේද? ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධම්මෝපි භික්කවේ පහතබ්බා. ධර්මයක් අතහැරිය යුතුයි. පගේව අදම්මා. ඉස්සෙල්ලා අධර්මය අතරින් ඉල්ලුවා. ධර්මය කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය අතරින්නවා කියන්නේ තණ්හාවෙන් ඉවත් කර ගන්නවා හිත. ඒකට පංචස්කන්ධය බවට පත් වෙනවා. ඒකත් අතරින්ද. කොච්චර පිරිසිදු වුණත් ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි හටගත්ත දෙයක් නෑ. ඉතින් මේ සමහරු කියනවා සිත නිට්ටයයි කියලා. පුදුම දෙයක් ඒක. ඒක පිරිසිදු කරගන්න පුළුවන් පිරිසිදු කරගත්තත් ඕක අනිත්‍යයි නේද? ඒක නිසා මහණෙනි පිරිසිදු හිතත් අතහැරලා දාන්න. ඒකත් ඕනේ. ඒකත් හටගත්ත දෙයක්. ඈ ඉස්සල්ලා අපිරිසිදු හිත අරන් අතාරින්න ඕනේ. ඒ කියන්නේ ඉස්සල්ලා ප්‍රඥාවෙන් සත්‍ය අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහීන කරගන්නවා. ඒතර හිත පිරිසිදු වෙනවානේ. ඒ කොච්චර පිරිසිදු වුණත් ඒක හටගත්ත දෙයක් නෑ. ඒකත් එහෙනම් අනිත්‍යයි දුකයි අනාත්මයි. තේරුණේ? එහෙනම් හිත කිව්වත් එකයි ධම්මා කිව්වත් එකයි. හිතක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. හිතක් කිව්වත් එකයි දුකක් කිව්වත් එකයි. දැන් ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? තණ්හාව නේද? තණ්හාව යම් තැනකද එතන දුකයි. හිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. හිතක් කිව්වත් එකයි විඥාන නාම රූප කිව්වත් එකයි. ඔය අපුවරලා පෙන්වන්න පුළුවන් නේද? ඒක තමයි. දැන් එතකොට හිතක් කියන්නේ හිත කියන්නේ මොකක්ද කියන එකට උත්තර ගොඩාක් දැන් මම හොයලා දුන්නා. තේරුණේ උත්තර ගොඩක් හොයලා දුන්නා. ඒ ටික පිළිබඳව හොඳට දැන් ඔයගොල්ලෝ හිතන්න පටන් ගන්න. හිතන්න පටන් ගන්න. අන්න එතනින් තමයි දර්ශනයට යන්න පුළුවන්. චින්තනය. චින්තනය. චින්තනය. දර්ශනය. ඉස්සලා චින්තකයෝ වෙන්න. ඊට පස්සේ දාර්ශනිකයෝ වෙන්න. කමන්නේ නේද? කැමති නේද චින්තක වෙනවට ඈ ඒක තමයි මහා චින්තක කියලා මුලින් නම දාගත්තක් කමන්නේ මහා දාර්ශනික කියලා දාගන්න මහා චින්තනය කියන්නේ ලෝකෝත්තර පැත්තට හිතනවා කියන එකයි අලෞකික පැත්තට නෙමෙයි ලෝකෝත්තර පැත්තට මහාන ඒ පැත්ත නේද මහා දාර්ශනිකයා කියලා කියන්නේ මහා ප්‍රඥාව ලබා ගන්න හිතන්න පටන් ගන්න විමසන්න පටන් ගන්නවා මහා දර්ශනය කඳා එතකොට ඔයගොල්ලෝ මහා දාර්ශනිකයෝ කියලා කිව්වට කමන්නේ නැහැ නමට මුලින් දාගත්තක් කමන්නේ මහා දාර්ශනික කියලා. එතනින් පස්සේ තමන්නගේ නම දාගන්න. මහා චින්තක මහා දාර්ශනික බලන්න කොච්චර හොඳ නන්ද මම ඔයලා දෙන්නේ නේද? තේරුණේ? මේක තමයි. හරි හොඳ නම් ඔයලා දෙන්න මට. හැබැයි මගේ නමක් තියෙනවා. ඒක නම් හොරකම් කරගන්න එපා. මගේ නම මොකක්ද දන්නවද? මහා ආත්මාර්ථකාමී වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේ තේරුණා නේද? ඒකේ මොලකම් කරගන්න එපා. ඒක මම අර කුණු කෝඩයක තිබිලා හොද ගත්තේ. ආත්ම කියන්නේ තමා කියන එක නේද? මහා ආත්මාර්ථකාමී. ආත්ම අර්ථය කියන්නේ තමාගේ දියුණුව නේද? මොකද්ද තමාගේ දියුණුව? නිවන් ලබා ගැනීම නේද? තමාගේ දියුණුව දැන් ආත්ම කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. එකක් සාරය කියන අර්ථය. ආත්මය කියන්නේ සාරය කියන එකයි. අනාත්මය කියන්නේ අසාරය. අසාරය කියන්නේ අනාත්මය කියන එක. බුදුහාරෝ දේශනා කළා ලෝකයේ තුල සාරයක් නැහැ කියලා. ලෝකේ අනාත්මයි. අනාත්මය කියන්නේ ලෝකයේ වටිනා දෙයක් නැහැ, සාරයක් නැහැ. මෙහෙම කතා කරන්න සාරයක් සාරයක් ගැන පිළිගන්න ඕනේ නේද? සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා අසාරේ අසාරේ වශයෙන් උත් සාරේ සාරේ වශයෙන් උත් දන්න පුද්ගලයා සාරේට යනවලු ඔය තියෙන්නේ එහෙනම් සාරය කියන්නේ මොකද්ද? වටිනා දේ. මහා වටිනා දේ තමයි නිර්වාණය. ඒකම තමයි ආත්ම කියන වචනයෙන් හඳුන්වන්නේ. ඉතින් නිර්වාණයට ආත්ම කියන වචනේ බුදු පියාණන් වහන්සේ දැම්මේ නැහැ. කිසිම තැනක සඳහන් වෙලා නැහැ. මොකද දන්නවද? මේ ආත්ම කියන වචනේ එදා වෙනකොට කැත කරගෙන තිබුණේ. මේ අසාර වූ අනාත්ම වූ දෙයකටම ආත්ම කිය කියා හිටියා. බුදු පියාණන් වහන්සේ ඒක නිසා නිර්වාණයට ආත්ම කියන වචනේ දැම්මේ නැහැ. නමුත් දාර්ශනිකයෙක් වශයෙන් දාර්ශනික අර්ථයෙන් ආත්ම කියනවා නම් කියන්න වටින් නිර්වාණයට. සාරයෙන්නේ ආත්ම කියන්නේ අසාරට්ඨේන අනත්ත අසාරාර්ථයෙන් අනාත්මයි සාරට්ඨේන අත්තා සාරට්ඨේන අත්තා කියන්නේ ආත්ම කියන්නේ සාරය කියන එක තේරුණා නේද එහෙනම් මහා ආත්මාර්ථකාමී කියන්නේ මොකද මහා සාරාර්ථකාමී කියන එක මහා සාරාර්ථයට කැමති මොකද්ද මහා සාරය නිර්වාණය නිවන් දැකීමට කැමති වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේ. ඈ ආත්මార్థික ආත්මార్థකාමී කියලා තනියෙන් ගත්තොත් ආත්ම කියන වචනේ තමා කියන්නේ දෙන්නේ. ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය ඒ ඔක්කොම තමා කියන පැත්තට යන්නේ. ආත්ම අර්ථකාමී කියන්නේ තමාගේ දියුණුව කැමති. අර්ථය කියන්නේ දියුණුවනේ. තමාගේ දියුණුව කැමති ආත්ම අර්ථකාමී. තමාගේ දියුණුව කැමති කෙනෙකුට කිසිම පවක් කරන්න පුළුවන්ද? පව කරනකොට තමාගේ දියුණුව විනාශ වෙනවා නේද? බෑ නේද? එහෙනම් සියලු පව වලින් අයින් වෙනවා. තමාගේ දියුණුව වෙන්න නම් කුසල් කරන්න ඕනේ. එහෙනම් මේ ආත්ම ආත්මාර්ථකාමී පුද්ගලයාට කුරා කෝමියෙකුටවත් හිංසාවක් පීඩාවක් කරන්න බෑ. එයා කරන තරමක් කරන්නේ අනුන්ටත් හිතවත් Tamanටත් හිතවත් දේවල්. පුළුවන් නම් ආත්මාර්ථකාමීෙක් වෙන්න. හරි අමාරුයි හැබැයි. <laughs> කදාදක් ඔය දේශනාවක් කළා පයාගෙන අපි උපසම්පදර ගිහිලානේ. මාත් එතන හිටියා. මෙයා කොච්චරවත් කියන්නේ ආත්මාර්ථකාමී වෙන්න එපාලු ආත්මාර්ථකාමීකම හොඳ නැල්ලු බල්ලට දාන්නලු පයින් ගන්නලු. ආත්මාර්ථකාමී වෙන්න එපා. ලෝකමයි වේදන දේශනාවේ. මට ටිකක් තද වුණා ඒ වෙලාවේ. ඇයි මගේ මට නැමේ පයෙන් ගහන්න කියන්නේ මං ආත්මාර්ථකාමී කියන්නේ. මං ඇහුවා මහාචාර්යතුමනි ආත්මාර්ථකාමීකමට පයින් ගහන්න කියලාවත් ඒක නරක දෙයක් කියලාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද කියලා අහුවා. මහමත්තුමා දේශනා කරලා තියෙනවද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙනවද? ආ එහෙම වුණාට බෑ. මේක සමාජ පිළිගැනීමක් කිව්වා. මං කිව්වා මේ සමාජ පිළිගැනීම ඕන තරම් තියෙනවා. අපිට මොකද ඒවා? දැන් සමාජය දා පිළිගත්තේ නැද්ද මේ කුල ભેදය ගැන කරගහගෙන ඉන්නේ නැද්ද? බුදුහාරුව දුන්න නේද ප්‍රහාරයක්? නොකවුත් වෙලා යනද? සමාජ පිළිගැනීම වලින් අපිට වැඩක් නැහැ. ඈ අන්තිමට ඉතින් කටවොත්තරක් නැති ගියා. ඒතන විශාල පිරිසක් හිටියා. වැඩි හරියක් සංඝයා මතලා හිටියේ. සංඝයා මතලා ඔක්කොම මහාචාර්යතුමාගේ පැත්ත ගත්තා. මට කවුරුවක් නෑ. මං තනි වුණා. එතන හාමුදුරුවොත් ඉන්නවනේ පාලියෙන් මක් දන්න. අත්ත දත්තම් පරත්තේන බහුනා පිනහාපේ අත්ත දත්ත මබිඤ්ඤාය සදත්ත පසුතෝසියා. මොකද්ද මේ ගාථාවේ තේරුම? බහුනාපි පරත්තේන අත්ත දත්තං නහාපේ බොහෝ පරාර්ථ සේවයක් සඳහාවත් ආත්මාර්ථය විනාශ කරගන්න එපාලු. අත්ත දත්ත මබිඤ්ඤාය ආත්මාර්ථය හොඳට දැනගෙන සදත්ත පසුතෝසියා නිර්වාණය සාක්ෂාත් කරගන්නලු. ඔය ධම්මපදයේ තියෙන්නේ අත්ත දක්ක හඳුනන දේශනා කරලා තියෙන්නේ. ඒවත් කියවන්න. බහුනාපි පරත්තේන අත්ත දක්තන්න හාපේ. බොහෝ පරාර්ථ සේවයක් සඳහාවත් ආත්මාර්ථක ආත්මාර්ථීර පහර ඉල්ල කරන්න එපාලු. මොකද පරාර්ථකාමී පරාර්ථකාමීත්වයාගේ මව තමයි ආත්මාර්ථකාමීත්වය කියන්නේ. පරාර්ථකාමීත්වයේ මව මව මරලා දරුවෝ ඇති කරන්න බෑ නේද? තමාගේ දියුණුව තමාගේ දියුණුව කැමති පුද්ගලයා කුරා භූමියක්වත් මරන්නේ නැහැ. කුරා භූමියකටත් අහිත පිණිස වැඩ කරන්නේ නැහැ. සියලු පව් කල යුතුයි. එයාට සිගරට් එකක් වන්න බොන්න බෑ. හරියට ආත්මාර්ථකාමියෙක් වුණා බුලත් පිටක්වත් කන්න බෑ. කොටින්ම කියනවා නම්. හරියට ආත්මාර්ථකාමියෙක් වුණොත් එහෙම එයා දීවැඩිය රෝගියෙක් නම් සීනි කන්නත් බෑ. අයිස්ක්‍රීම් කන්නත් බෑ. අලි ඇටි. <laughs> ඈ පීනස් සමාරුකාරයේ හරියට ආත්මාර්ථකාමී වුණොත් එimhe හැන්දාවේ නාන්නත් බෑ. තේරුණා නේ? සියලු පව් හල යුතුයි කියලා තීරණය කරන්නේ. ඇයි? ආත්ම ඝාතනයෙන්නේ පව් කරපුවාමනේ. දැන් ආත්මාර්ථකාමීන් කියන කාටද දන්නවද? අනුන්ට ගිනි ගෙඩි දෙන උන්ට. අනුන්ට ගිනි ගෙඩි දෙන උන්ට. අනුන්ට ගිනි ගෙඩි දීලා Taman දිනු වෙන්න පුළුවන්ලු. කොහොමද පින්නතුනේ අනුන්ට ගිනි ගෙඩියක් දීලා Taman දිනු වෙන්නේ? අනුන්ට දුන්නේ එක ගිනි ගෙඩිය නම් Tamanට ගිනි ගෙඩි දෙකයි. ඒක අමතක කරන්න එපා. දැන් අද ආත්මාර්ථකාමීන් කියලා කියන්නේ තමාගේ පමණක් දියුණුව කැමති කියන එකට. Tamanට පමණක් දියුණුව වෙන්න පුළුවන්. අනුන්ට මරග උගුල්ලට ඕන අනුන්ට උගුල්ලට වල දියුණුව වෙන්න පුළුවන්. බෑ නේද? ඒක නිසා බුද්ධිමත් ආත්මාර්ථකාමියා පුරා කොහොමියෙකුටවත් හිංසාවක් කරන්නේ මේ අනුන්ට ගිනිගෙඩි දෙන උන්ට කියන්නේ මොකක් කියලාද දන්නවද? ආත්ම ඝාතකව කියලා කියන්නේ. ආත්මාර්ථකාමී ඉන්නේ මේ ආත්ම ඝාතකයෝ. දැන් ආත්ම ඝාතකයින්ටයි ආත්මාර්ථකාමී කියන මේ උතුම් නම දාලා තියෙන්නේ නේද? ඉතින් ඔයගොල්ලෝ මේවා පිළිගන්න එපා මං කිව්වට ඔයගොල්ලෝ හිතලා බලන්න. ආත්ම කියන වචනේ තේරුම තමා කියන එක. තමාගේ දියුණුව කැමති. තමාගේ දියුණුව කැමති පුද්ගලයාට කිසිම පවක් කරන්න බෑ. එයා කරන කර්මයක් කරන්නේ හොඳ වැඩ නේද? Tamanටත් අනුන්ටත් හිතවත්ව ජීවත් වෙනවා. අන්න එතනයි දියුණුව තියෙන්නේ. ඊළඟට මහා ආත්මාර්ථකාමීකම කියන තැන තියෙන්නේ මහා ආත්මාර්ථය කියන්නේ නිර්වාණය. නිවන් කැමති කියන එකයි. ඔය ගැන හිතලා බලන්න. සමාජයේ තිබෙන තරමට කරගහ ගන්න ඕනේ. තමනුත් පොඩ්ඩක් හිතලා බලන්න. මම ඉස්සර රේඩියෝ එකෙන් දාලා තියෙන මහා සාරාර්ථකාමී කියලා. එක දවසක් ඇහුවා වැගිනි ගුවන්විදුලිය ආකාර ප්‍රචාරය කරන මිනිහෙක් ඉන්නේ. මොකක්ද හඳුරන්නේ මහා සාරාර්ථකාමී කියන වචනේ තේරුම මොකක්ද කියලා ඇහුවා. මං කිව්වා මහා සාරාර්ථකාමී කියන්නේ මහා ආත්මාර්ථකාමී කිව්වා. ඈ ඈ තමයි කිව්වා. ආ මේ වගේ මට හොඳ හොඳ නම් තියෙනවා අප්පා පුදුම නම් දාගෙන තියෙන්නේ. තේරුණානේ. එහෙමනම් දැන් මේ පින්නතුන් දැනගත්ත නෑ හිතක් කියන්නේ මොකක්ද කියලා ගොඩාක් දුරට නේද? මම තවත් පුංචි නමක් හොයලා දෙන්නම්. සාක්කුවේ දාගෙන යන්න. හිතක් කියලා කියන්නේ අනිත්‍යයි. වේගයක් පමණයි. හිතක් කියන්නේ වේගයක් පමණයි. ඇති වෙලා නැති වෙනවා කිව්වොත් වැරදි. ඇති වෙනකොටම නැති වෙනවා. ඇති වෙනකොටම නැති වෙනවා නැති වෙනකොටම ඇති වෙනවා. එහෙනම් හිතක් කියන්නේ මොකද්ද? අනිත්‍යයි. හිතක් කියන්නේ අනිත්‍යයි. අනිත්‍යයි කිව්වත් එකයි හිතක් කියවත් එකයි. සිත අනිත්‍යයි කියන්නේ හේතුව මොකද කියන එක තව පොඩ්ඩක් බලන්න ඕනේ. රූප රූප හටගන්නේ මොකක් නිසා? ශක්තියින් සමෝහයක් එකට එකතු වෙලා වේගවත් වෙලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සුද්ධ ධර්ම හතර එකට එකතු වෙලා වේගවත් වෙලා. එතනත් වේගයක් තියෙන්නේ. ඒතර රූප නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා, රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. එහෙනම් රූපයාගේ වේගය විඥානයාගේ වේගය සමානයි. විඥානය ඇති වෙනකොට නාමය ඇති වෙනවා. විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා. එහෙනම් නාමයාගේ වේගයත් විඥානයේ වේගයත් රූපයාගේ වේගයත් එකම සමානයි. අද රූපයාගේ වේගයට නූතන විද්‍යාඥයෝ දීලා තියෙනවා කොහොමද දන්නවද? තප්පරයකට 1.23ක වේගයෙන් ভাইබ්‍රේට් වෙනවායි කියලා. මෝෂන් වෙනවායි කියලා. ඔන්න හිතාගන්නකෝ. ඒ වේගයම තියෙන්න ඕන විඥාණයට. ඒ වේගයම තියෙන්න ඕන නාමයන්ට. එහෙනම් හිතක් කියන්නේ තනිකර වේගයක්. හිතක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි නේද? උණු ලෝකයේම තියෙනවනේ හිත ඇතුලේ. එහෙනම් ලෝකය කියන්නේ මොකද්ද? තනිකර වේගයක් පමණයි. අනිත්‍යය කියන්නේ යන්නේ ඒකයි. එහෙනම් ලෝකය කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි වේගයක් කිව්වත් එකයි අනිත්‍යය කිව්වත් එකයි. එහෙමනම් හැම ක්‍රියාවක්ම හිතක් නේද? හැම ක්‍රියාවක් ළඟදීම අනිත්‍යයි කියලා හිතන්න. ඇහැට රූපයක් එනකොටම අනිත්‍යයි, කනට ශබ්දයක් එනකොටම අනිත්‍යයි, මනසට අරමුණක් එනකොටම අනිත්‍යයි, නාහයට ගඳක් සුවඳක් එනකොටම එතන හිතක් අනිත්‍යයි, දිවට රසයක් එනකොටම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. හිතකින්තරව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් හැම හිතක් ළඟදීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා හිතන්න දකින්න පටන් ගත්තොත් අනිත්‍ය දර්ශනයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ නේද? ඕන් දැන් මෙච්චර වෙලාවක් මම ওই කට්ටියට දුකයි දුකයි දුකයි දුකයි කියලා පෙන්නවා. දැන් පෙන්වන්න හදන්නේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා. හැම ක්‍රියාවක් ළඟදීම හැම හිතක් ළඟදීම අනිත්‍යයි කියලා හිතන් දෙච්චරයි. පැහැදිලි? මේ තියෙන්නේ හිත හට ගන්න දැන් මේ බලන්නකෝ. බලන හිත, ආහන හිත, ආග්‍රාණය කරන හිත, රස වේදන හිත, ස්පර්ශ කරන හිත, මෙනෙහි කරන හිත. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ත්‍යයි, අනිත්‍යයි. හත්පලකින් හිත හට ගන්නෑ. හයපලයි තියෙන්නේ. ඈ? හයයි, හයයි. සබ්බ කියලා කියන්නේ. සබ්බ සබ්බ සබ්බ සබ්බ සබ්බ. හයයි. ඒ හයපල පිළිබඳව සතියෙන් ඉඳ හිතක් හට ගන්නකොටම හිතක් කියලා හිතන්න එපා. ක්‍රියාවක් කියලා හිතන්නත් එපා අනිත්‍යයි කියලා හිතන්න. හිතකින්තරෝ ජීවත් වෙන්න පුළුවන්ද? එහෙමනම් අනිත්‍ය දර්ශනයෙන්තරෝ ජීවත් වෙන්න බෑ නේද? මෙන්න මේ දර්ශනය ඇති කරගත්තාම නිට්ටයය කියන දර්ශනේ කඩාගෙන වැටෙනවා. නිට්ටයයි සුඛයි ආත්මයි කියන එක නෑ සක්කාය දිට්ඨිය කියන්නේ නේද? දැන් අපිට ප්‍රතිවිරුද්ධ බලවේගයේ අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ තාක් මන් දුකයි දුකයි දුකයි දුකයි කියලා හැම එකම දුක ඇතුළට කාවද්දලා තියෙන. දැන් ඒක තියෙනවා ඒක ඇතුළේ. තේරුණා නේද? දැන් කාවත් දන්නා දන්නේ අනිත්‍යයි කියලා. අනිත්‍යයි අනිත්‍යයි අනිත් දවසේ අනාත්මය දකින්න දෙනවා. ඊට පස්සේ ඉතින් සක්කාය දිට්ඨිය ඉවරයි. 2010 වෙනකොට ඉවරයි. 10 ඉවර වෙනකොට. 2011 ලබනකොට ඉතින් අමතුම පුද්ගලයෝ ගොඩක්. තේරුණා නේද? ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න ඕනේ. එහෙමනම් හැම හිතක් ළඟදීම අනිත්‍යයි කියලා හිතන්න. කවුරු හරි බනිනකොට බයින්න බැනුම් අහන හිත නේද? අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. මේ බණින්න එකට ඇහෙන්නත් පොඩ්ඩක් එක්ක ඇහෙන්නත් එක්ක කියන්න අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඊට පස්සේ ඌ බයින්නේ ඕකට කොච්චර බැන්නත් වැඩක් නෑ අනේ අනිත්‍යයි අනිත්‍යයි කියනවා ඊට පස්සේ බයින්නේ ආයි හොඳක් කියනකොට අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඊට පස්සේ හොඳ කියන්නේ නැහැ. ඔකට කොච්චර හොඳ කිව්වත් වැඩක් නැහැ අනිත්‍යයි අනිත්‍යයි කියනවා. ඊට පස්සේ කරදරයක් නැතුව ඉන්න පුළුවන් නේද? පණින්නෙත් නැහැ හොඳ කියන්නෙත් නැහැ රකෝරුවට අපි ඉන්නවා. ඈ ලාභයක් ලැබුණා අලාභයක් ලැබුණා දුකක් ලැබුණා සැපක් ලැබුණා නින්දාවක් ලැබුණා ප්‍රශංසාවක් ලැබුණා අෂ්ටලෝක ධර්මයේ හමුවේදී අකම්පිතව ජීවත් වෙන්න එච්චරයි. හ්ම් අෂ්ටලෝක ධර්මයේම අපිට මොන අනිත්‍ය කරලා දකින්න පුළුවන් නම් ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. තේරුණා නේද? එහෙනම් හොඳට මේ කමටහන වඩන්න. සබ්බේ සංඛාරාං අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා කියන්නේ මොකද්ද? හිත. මොකද්ද? හිත හිත. සබ්බේ සංඛාරා කියන්නේ හිත. අනිත්‍යාති අනිත්‍යයි කියලා යදා පඤ්ඤාය පස්සති. යම් දවසක අවබෝධ කරගත්තා නම් අත ඉබ්බිති නිබ්බින්දති දුක්ඛේ දුක්ඛය කියන්නේ ලෝකය නිබ්බින්දති කියන්නේ ලෝකය පිළිබඳව නිර්වින්දණයටපත් වෙනවා නිර්වින්දණයටපත් වෙනවා කියන්නේ තණ්හාව නැතුව යනවා තණ්හාව නැතුව යනවා වින්දනය කියන්නේ ඇලීමයි ගැටීමයි නේ. නිබ්බින්දති කියන්නේ ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. තණ්හාව නැති වෙනකොටම ඒස මග්ගෝ විසුද්ධිය. අන්න චිත්තපාරිශුද්ධිය ඇති වෙන තැන. ඔන්න චිත්තපාරිශුද්ධිය ඇති කරගන්න හැටි. දැන් ඉතින් ඇති කරගන්නද හිත පිරිසිදු කරගන්න. මං අවශ්‍ය නැහැ. තේරුණේ? දැන් බලන්න මේ pāli වාක්‍යයේ pāli වචනේ ගාථාවේ තේරුම දන්නවද කියලා pāli නොදැනගත්තට කමක් නැහැ. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා තේරෙනවද ගාථාව? පාලි දන්නේ නැහැ නේද? පාලි දැනගන්න ඕනේ නැහැ. ධර්මයේ දැනගන්න ඔය ඇති. සම්මේ සංඛාරා කියනකොට හිතක් කියන එක මතක් වෙනව නේද? අනිච්ඡාති වේගයක් පමණයි. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. දුක්ඛය කියන්නේ ලෝකේනේ. ලෝකේ කිව්වත් එකයි දුකක් කිව්වත් එකයිනේ. නිබ්බින්දති කියන්නේ නිර්වින්දනයටපත් වෙනවා. කලකිරිනව නෙමෙයි ඈ. අනේ කලකිරෙන්න නම් එපා. මෙච්චර මහන්සි වෙලා වැඩිලා. අද නිබ්බින්දතිය කියන එකට තේරුම් දීලා තියෙන කලකිරෙනවලු. කලකිරෙනවා කියන්නේ මොකද්ද කියලා අහපුවාම මොනවද ඉතින් බලාගත්ත අපේ බලාගෙන ඉන්නවා. ඔය කියන්නේ අනේ අර මිනිස්සයා දැන් හොඳටම කලකිරිලා අර පේන්නේ. ඈ අර බලන්නකෝ අර බලාගත්තද ඒ බලාගෙන ඉන්නවා කවුද එන්නේ ඕකනම් නිබ්බින්දද කියන්නේ හොඳටම නිබ්බින්දති වෙලා තියෙන රහතන් වහන්සේලා නේද එහෙනම් රහතන් වහන්සේලා කියන්නේ මෙරි වෙච්ච පුද්ගලයින්ටද ඕකනම් රහත් ඵලය කියන්නේ මට නම් එපා ආයෙම මට මට නම් එපා මට මේ තියෙනේ කොහොමද පින්නතුනි රහතන් වහන්සේ කියන්නේ බැබලෙනවා මලක් පිපුණා වගේ ආලෝකමත් ස්වභාවයක් තියෙන ප්‍රාණවත් ස්වභාවයක්. රහතන් වහන්සේ කියන්නේ තේමයි. දැබලෙනවා කොටින්ම කියනවා නම්. නිබ්බින්දති කියන්නේ නිර්වින්දනය වෙනවා. නිර්වින්දනය කියන්නේ තණ්හාව නැතුව යනවා. තණ්හාව නැතුව ගියහැටි මේ ප්‍රබාසරහිත මතුවේලා බබලෙන්න පටන් ගන්නවා. රහතන් වහන්සේලා කියන්නේ ඒ කට්ටියට. දැන් ඔය කට්ටිය කරනවා පිනක් දහමක් කරන වෙලාවට ධර්මයක් ගැන හිතන පතන වෙලාවට ආලෝකයක් විහිදුනොත් මම පොදුම වෙන්නේ නැහැ. දැන් මගේ ශරීරයෙන් වුණත් ගැඹුරින් ධර්මයේ දේශනා කරනකොට ආලෝකයක් විහිදුනොත් මම පුදුම වෙන්නේ ඒක මගේ තියෙන පුළුවන්කාරකමක් දක්ෂකමක් නෙමෙයි මේ ධර්මයේ තියෙන ස්වභාවය ඒක. මේක යථාර්ථයේ දකින්න දකින්න තණ්හාව ඉවත් වෙනවා ඉවත් වෙන්න ඉවත් වෙන්න තණ්හාවෙන් වෙයිලා තියෙන හිත මතුවෙනවා ප්‍රභාස්වරයට මතුවෙනවා. තේරුණා නේද? ඕක තමයි බුද්ධ රශ්මි කියලා කියන්නේ. බුද්ධ කියන්නේ අවබෝධය. අවබෝධය ඇති වෙනකොටම තණ්හාව නැතුව යනවා. තණ්හාව නැති වෙනකොටම ප්‍රභාස්වර සිතේ ආලෝකය මතුවෙනවා. බුද්ධ රශ්මිය කියන්නේ ඒකයි. බුදු රැස් කියලා කියන්නේ. අවබෝධය තුළින් ඇතිවන්නා වූ රශ්මිය. හැබැයි ඉතින් මේ සවිඥානකත්වයෙන් තුර පමණයි ඈ. රශ්මි වීදෙන්නේ. බුද්ධ රශ්මි වීදෙන්නේ සවිඥානකත්වය තුළින් පමණයි. සත්‍යය තුළින් පමණයි. ගස් ගල් පර්වත වලින්වත් ගල් ගඩොල්ලසෙන්වත් බුද්ධ රශ්මිය වීදෙන්නේ නැහැ. නිකන් බොරුවක් විතරයි. ධර්මයේ නොදන්න අය තමයි තියෙන්නේ. තේරුණේ? ඉතින් එහෙමනම් හැම ක්‍රියාවක් ළඟදීම අනිත්‍යය කියලා හිතන්න. තේරුණානේ? අන්න එතකොට චිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා. ඒ හට ගන්න හට ගන්න සිත එතනම සිඳිලා යනවා. තණ්හාවට යන්නේ නැහැ. අන්න එතකොට භවයට යන්නේ නැති ගියන් පස්සේ භව නිරෝධය. එතනින් සිද්ධ වෙන්නේ භව නිරෝධය. අර බාහ්‍ය ධාර්මීය කියලා තාපසේකවනේ බුදුහාමුදුරන්ගේ ගමට හංගන්න. එයාට දුන්නේත් ඕක තමයි. ඈ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං එතනින් නවත්ින්න කිව්වා දැක්කනම් දැක්ක තැන නැවතියන් කිව්වා යන්න දෙන්න එපා කිව්වා යන්නේ නිත්‍ය කියලා දැක්කොත් නෑ අනිත්‍ය කියලා දැක්ක හැටි යන්නේ නෑ බාහිරට කර්මෙන් කමට හඳුන්නේ ඒ තමයි බාහිය දාර්කීයගෙන උග්‍ර තාපසයෙක් එයා තපස් රකින්නවා එයා රහත් වෙලා කියලා හිතාගෙන හිටියේ දේවතාවෙක් ගිහිල්ලා කිව්වා තමුන්නාසේ රහත් වෙලා නෑ බුදුහාමුදුරනකට ගිහිල්ලා කමටහන් ගන්න කිව්වා ඒ කමටහන් ගන්න ගිය වෙලාවේ බුදුහාඳුර පින්ඩපාත යන්න සූදානම් වෙලා හිටියේ. බුදුහාඳුරක අර කමටහන් දෙන්න වෙලාවක් නැහැ මම පින්ඩපාත යන්න හදන්නේ කියලා. නෑ නෑ මට ඕනමයි කිව්වා. දෙන්නෙම නෑ කිව්වා. පින්ඩපාතකින් ඇවිදින් දෙන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා ඔබ වහන්සේ පින්ඩපාත ගිහිල්ලා එනකොට මම මැරිලා හිටියෝ කාටද දෙන්න කියලා කිව්වා. අන්තිමට බුදුහාරණ්ඩක් කරන්න දෙයක් නැතුව ගියා. දැන් කතාව ඇත්ත නෑ නේද? පාහිය දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියාගෙන බුදුහාරෝ පින්න පාට ගියා. එච්චරයි. ඕන්න කමටහන්. පාහිය දැක්කනම් දැක්ක දැන් නැවතියන් කිව්වා. ඇහුවනම් එතන නැවතියන් කෝ යන්න දෙන්න එපා කිව්වා. අනිත්‍යයි කියලා හිතන්නේ කිව්වා. බාහ්‍ය දරපීරිය හිතන්න පටන් ගත්තා මේ විදිහට. අනේ මේන් පොඩ්ඩක් වෙලා යනකොට rahat වෙලා. එතන ඉලදිනන්ද මොහේ ඉඳලා මෙන්නලා පිරුණම් පෑවයි කියලා කියනවා. තේරුණා නේද? එතකොට මේ කමටහන් වඩනකොට හරක් ළඟ එහෙම ඉන්න එපා ටිකක් ඈතින් ඉන්න. කමක් නෑ නේද? පිරිනම් පෑවට පිරිනම් පානේ හොඳා නේද? ඒක තමයි. අඟුලිමාලට දුන්නෙත් ඕක තමයි. එම්බා ශ්‍රමණේ හිටු කිව්වා. දුවලා දුවලා දුවලා. මම හිටලා තියෙන උඹ හිටපන් කිව්වා. මේ ශ්‍රමණයා මහ පුදුම කතාවක් නේ කියන්නේ. ශ්‍රමණිය බොරු කියන්නේත් නෑ. හිටලා තියෙන්නේ. මේ යමින් කියනවා හිටලා තියෙන්නේ කියලා. මේකේ මහා ගැඹුරක් තියෙන්න ඕනේ. හිතාගෙන හිතාගෙන ගියා. අන්තිමට අඟුලිමාල වටහා ගත්තා මේ කියන්නේ මොකද? මම සසර ගමන නවත්තලා තියෙන්නේ. ඈ? ඔබත් නවත්තපන් කියන එකයි මේ කියන්නේ නේද? අඟුලිමාල තේරුම් ගත්තා. තේරුම් ගන්නකොට මෙතන අනාගාම වෙනවා කියලා තියෙන්නේ අඟුලිමාලට. අඟුලිමාල මහා දාර්ශනිකයෙක්, ප්‍රඥෙක්, උගතෙක්, බුද්ධිමතෙක්, චින්තකයෙක් අඟුලිමාල කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අර දුෂ්ටයෙකුගේ මර උගුලකට අහු වෙලා මේ මරුවා මිසක් නේද? ආන් ඒකයි. මෙන්න මේකයි කමඨාන දෙන්න තියෙන්නේ. හන්ද දානි වික්කවේ ආමන්ත්‍යාමි වෝ අය ධම්මා සංඛාරා මාන්නේ දැන් ඉතින් මම තම ගන්නයි හදන්නේ. ඒකට කාලයක් දේශනා කරපු සියලුම ධර්මස්කන්ධේ සම්පින්දණය කරලා මිටමරොල යන්නයි හදන්නේ. මොකන්ද? වය ධම්මා සංඛාරා. සංඛාරා කියන්නේ හටගත්ත දේවල් වය ධම්මා කියන්නේ අනිත්‍යයි. අප්‍රමාදේන භික්කවේ සම්පාදේත මහණෙනි අප්‍රමාදීව ජීවත් වෙයල්ලා. අප්‍රමාදීව ජීවත් වෙනවා කියන්නේ හිතක් හට ගන්නකොටම පොඩ්ඩක් අප්‍රමාද වෙන්නේ නැතුව අනිත්‍යයි කියන යථාර්ථය දකින්න ඉච්චරයි. අප්‍රමාදීව ඉන්නවා කියන්නේ ඒකයි. හැබැයි ඔකට ඇලිලා ගැටිලා අනිත්‍යයි කියලා දැක්කට වැඩක් නැහැ. අනිත්‍යයි කියලා හිතලක් තියෙනවා. හිතන්න අනිත්‍යයි කියලා. වේගයෙන් හිතන්න. හැබැයි ඇලිලා ඇලිලා නිත්‍යය කියව වැඩක් නෑ. ඇති වෙනකොටම ඇති වෙනකොටම හිතන්න ඕනේ. ආන් ඒතර භවයට යන්නේ. පැහැදිලි නේද? එහෙමනම් අන්තිම බුද්ධ වචනේ ඕනෝකයි. පළවෙනි බුද්ධ වචනේ දුකයි. අන්තිම බුද්ධ වචනේ අනිත්‍යයි. අනිත්‍යයි නම් දුකයි නම් ඒක වටිනා දෙයක් තියනවාද? නැහැ. මගේ කියලා ගන්නත් බෑ, මම කියලා ගන්නත් බෑ, ඇලෙන්නත් බෑ. අනාත්මයි කියන්නේ ඒකයි. අසාරට්ඨේන අනත්තා. තේරුණේ? එහෙනම් මේ කමඨාන වඩ아가ගෙන ඉන්න අනිත් දවසේ තවත් කමඨානක් දෙනවා. අනාත්මය දකින්න අනිත් දවසේ කමඨාන දෙන්නේ. අනාත්මය. මෙතන අනිත්‍ය දකින්න දුන්නේ. අනිත් දවසේ සංකාර දුක්ඛතාවයක් කියලා දීලා අනාත්මය දකින්න කමඨාන දෙන්නම්. ඊට පස්සේ ඉන්න හම්බෙන්න යන්න වෙනවා. තේරුණාද? දැන් කයත් එපා හිතත් එපා කියන තැනට ඇවිදින්නේ නේද තියෙන්නේ. කයත් එපා හිතත් එපා. ඇති වෙනකොටම නැති වේවි නම් ඒ හිතෙන්වත් වැඩක් නෑ නේද? හිතෙන්වත් දැන් වැඩක් නෑ නේද? ඇති වෙනකොටම නැති වේවි නම් හිතෙන්වත් දැන් වැඩක් නෑ. ආයෙ මොනවද? කයත් එපා හිතත් එපා කියලා එතන යෝජනා බාපයටි ලෝකෙම එපා කියලා යෝජනා වෙනව යන්න වෙනවා. එහෙනම් මේ කමටහන උදට වඩාගෙන ඉන්න හැම හිතක් ළඟදීම හැම ක්‍රියාවක් ළඟදීම අනිත්‍යයි කියලා හිතන්න. එහෙමනම් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණං හා ආපරිමුංචිස්සාමි හොඳයි. දැන් සාන්ත දාන්ත විදියට යන්න.